දැඩිව පැටලලා ඒ වාරයේදී අස්සපච්ච වේදනා කියන කොටස විස්තර කළ නිසා අද කරුණ දැක්වීමට බලාපොරොත්තු වන්නේ වේදනා පත්‍ය සංහා සංනා පත්‍ය උපාදානං කියන කොටස් එක පිළිබඳව. වේදනාව නිසා සංහාව ඇතිවෙනවා සංහාව නිසා උපාදාන ඇතිවෙනවා කියන එකයි ඒ පාලි පාඨයේ සරල අදහස. ඒකට මේ වේදනාව කියනකොට දැන් දන්නවා සැප වේදනා දුක් වේදනා මඳහත් වේදනා කියන වේදනා තුනම වේදනා කියන එක වචනයට අන්තර්ගත වන බව විශේෂයෙන් පස්සපච්ච වේදනා කියනකොට මෙතෙන්දී අපි ගණන් ගන්නට ඕන චක්ක සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ධාන සම්පස්සජා වේදනා ජීව සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා සහ මනෝ සම්පස්සජා වේදනා කියන මේ වේදනාවේ කොටස් හය තමයි විශේෂයෙන්ම අපි මේකේ ප්‍රෝග්‍රෑමින් භාවිතයෙන් විස්තර කළ යුතු වන්නේ. මොකද පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා නම් ඒ පස්සේ චක්කු සම්පස්සාදී කොටස්. ඒක නිසා චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සේ නිසා ඇදෝ වේදනාව ආදී වශයෙන් කරුණු දැක්වීම තමයි මෙතෙන්දී සුදුසු. ඒතකොට මේ වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා කියන කතාවයි වේදනා පත්‍ය තණ්හා කියන වචනේ විස්තර වන්නේ. සාමාන්‍යයෙන් ලෝක සත්‍යයට ඕනම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් සුඛ වේදනාවට, සැප වේදනාවට ආශාවක් ඇති වෙන බව. ඒ සුඛ වේදනාවට තියෙන ආශාව නිසා තමයි මේ ලෝකේ සත්‍ය නොයේ දේවල් කරන්නේ. ඒ සැපේ ලබා ගැනීමට තිය. තව තවත් සැපේටම ආශා කරලා කටයුතු කිරීම නිසා තමයි නැවත නැවත ඉපදීමත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ. මොකද සැපේට ආශා කිරීම නිසා තමයි අපි අනිත් ලෝකේ සෑම දෙයක්ම කෙරීම ආශා කරන තමන්ගේ සැප වේදනාවට ආශා කරන්නේ. ඒකට වේදනා පත්‍ය තණ්හා කියන එකේදී සුඛ වේදනාව නිසා තණ්හාවක් ඇති වෙනවා කියන එක ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් දුක් වේදනාව ගැන තණ්හාවක් ඇති වෙනවා, උපේක්ෂා වේදනාව ගැන තණ්හාවක් ඇති වෙනවා. දුක් වේදනාව ගැන තණ්හාව ඇති වෙනවා කියන්නේ අත්ත වශයෙන්ම සුඛ වේදනාව විඳීමට තියෙන ආශාව තණ්හාව නිසා. අපි දුක දුක විඳින්නට කැමති නෑ සුඛ වේදනාව විඳින්නට කැමති ඒ සුඛ වේදනාව විඳින්නට කැමැත්ත තිබෙන නිසා දුක් වේදනාවක් ආවට පස්සේ දුක් වේදනාව නැති කර ගැනීමට ආසාවක් ඇති වෙනවා එතකොට දුක් වේදනාව නිසා ආසාවක් ඇති වෙන ජනිත වෙනවා සමහර අවස්ථාවලදී පමණක් දුක් වේදනාවටම ආසා කරන අවස්ථා තිබෙනවා ඒක නිසා ජීවිතේ ඒක නිසා සුඛ වේදනාවට ආසාවක් ඇති වෙන ආකාරය ඒ ආකාරයෙන් තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තියෙන තෝරන. උපේක්ෂා වේදනාව කියන්නේ මඳහත් වේදනාව. ඒ කියන්නේ සපවත් දුක්වත් නැති වේදනාව. මේක බොහෝ සත්‍යයට තේරුම් ගන්නට බෑ තමන්ගේ සිත තුළ උපේක්ෂා වේදනාවක් ඇති වුණාද කියන කරුණ. ඒක තේරුම් ගන්නට අපහසුයි මොකද ඒක තරම් ප්‍රකට නෑ සුඛ වේදනාව තරම් නැත්නම් දුක් වේදනාව තරම් මේ උපේක්ෂා වේදනාව ප්‍රකට නෑ. සාමාන්‍යයෙන් සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ නැති විට තමාගේ සිත තුළ පවතින උපේක්ෂා වේදනාව කියලා සිතා ගැනීමත් නිවැරදි. ඒකට උපේක්ෂා වේදනාව තේරුම් ගැනීමට නම් සමාධි උපේක්ෂා එකඟතාවදී සායෙන් යුතු හතරවෙනි ධ්‍යානයෙන් එහා තියෙන සමාධි මට්ටම් තියෙනවා. ඒ සමාධි මට්ටම් වලට ගියාට පස්සෙ පහසෙන් එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ දර්ශනාව වෙනුත් උපේක්ෂා භාවනාවක් වශයෙන් කිරීමක් තියෙනවා. ඒ ඒ විවිධාකාරයෙන් මේ උපේක්ෂා වේදනාව තේරුම් ගත හැකි ආකාරය තියෙනවා. නමුත් සාමාන්‍ය ජනතාවට ඒක තේරුම් ගන්නට නොහැකි නිසා සැපෝ දුක්ඛෝ මඳහත් වේදනාවක් නැති විට තිබෙන්නේ උපේක්ෂා වේදනාවයි කියලා සිතා ගැනීම ධර්මයේ නිවැරදි. මේ උපේක්ෂා වේදනාවට ආසාවක් ජනිත වෙනවා. උපේක්ෂා වේදනාවට ආසාවක් ඇති වෙනවා කියන්නේ දුක් වේදනාවක් අපි හිතමු උදාහරණ කළාම දුක් වේදනාව ශාරීරික වශයෙන් දැන් දැනෙනවා. Tamante දුක් වේදනාව විඳින්නට කැමැත්තක් නැහැ. පටිඝයක් දුක් වේදනාව කෙරෙහි ඇතිවන්නේ මේක නැති කරගන්නට ඕනේ කියන ආශාව තියෙනවා. මේ දුක් වේදනාව නැති වෙච්ච ගමන් සැප වේදනාවක් නෙමෙයි. උපේක්ෂා වේදනාවක් නැත්නම් තියෙනවා. මේ දුක් වේදනාවෙන් පසුව ඇතිවන මදහත් වේදනාව ලබා ගැනීම තමයි එතන ආශාව කියන්නේ. කෙලින්ම සුඛ වේදනාවෙන් පසුව එකපාරටම දුක් වේදනාවෙන් පසුව එකපාරටම මේ උපේක්ෂා වේදනාවක් එන්නේ නැහැ. අනිත් එක උපේක්ෂා වේදනාවෙන් පසුව එකපාරටම සැප වේදනාවක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා උපේක්ෂා වේදනාවක් නැති වෙනකොට මේ එන්නේ මේ දුක් වේදනාවක් නැති වෙනකොට මේ එන්නේ උපේක්ෂා වේදනාවක්. මෙන්න මේ උපේක්ෂා වේදනාව ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා දුක් වේදනාවක් එන්න පුද්ගලයාට ඒකවත් නැති කියන හැඟීම. සැප වේදනාවක් නෙමෙයි මේ දුක නැති ගැනීමවත් ඇති ඒකවත් ප්‍රමාණවත් කියන හැඟීම තියෙන ඒ නිසා උපේක්ෂා වේදනාව තුළ වෙන සංසාරයන් ගැටේ. ඉතින් මේකක්ම න්‍යායාත්මක කරුණ. ඒ තරම් මේ අපිට ප්‍රයෝජනයක් වෙන යම් කිසි සුළු දැනුමක් ලබා ගැනීම කොහොමයි ඇති වෙන ප්‍රතිපල. අපි දතේ තවන්නේ භාවනා කරන විසින් දතේ තවන්නේ මේ වේදනා පච්චා තණ්හා කියලා බුදුරජාණන් වහන්සේ මෙලෙසින් දේශනා කරලා තිබුණාට ඇත්ත වශයෙන්ම වේදනාව නිසාද තණ්හාව ඇතිවෙන්නේ කියන කරුණ. වේදනාව නිසා තණ්හා ඇති වෙනවා කියලා කියනවා ඒක හරි. නමුත් වේදනාව නිසාමද තණ්හාව ඇති වෙන්නේ කියන කරුණයි අපි තේරුම් ගන්නට ඕනේ. දැන් අපි හිතමු සැප වේදනාවක් තියෙනවා. සැප වේදනාවට සාමාන්‍ය ලෝක සත්‍ය ආශා කරනවා. ඇහැට මේ රූපයක් දැක්කා චක්කු සම්පස්සජා වේදනාවක් ආවා. ඒක සුඛ වේදනාවක් කියලා ඒක චක්කු සම්පස්සජා සුඛ වේදනාව. ඇහැට පිය රූපේ දැක්කා දැකීම නිසා සුඛාස්වාදයක් කියලා දුන්නා. ඒක නිසා ඒකට ආශාවක් ඇති වුණා. අපි හිතමු මේ අවස්ථාවේම මේ රූපේම දකින්න රහත් වූ කෙනෙක්, පසේ බුදු කෙනෙක්, නැත්නම් සම්මා සම්බුදු කෙනෙක් ඒ ප්‍රිය රූපේම කෙනෙකුගේ සිතට ආස්වාදයක් ගෙන දෙන ඒ ප්‍රිය රූපේම දකිනවා. එවැනි කෙනෙකුගේ සිත තුළ ඒ රූපය දැක්කට කිසිම ආකාරයෙන් තණ්හාව ජනිතවන්නේ. එතකොට වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියවට තණ්හාව ඇතිවීමට වෙනත් හේතුපාදක වන කරුණු තියෙනවා. දැන් අපි හිතමු දිවට යම් කිසි රසක් ගෑනවා කියලා. ඒක මේ අර ඇහැට පෙනෙන රූපයට වඩා පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. ඒක මිහිරි රසක්. ඒ රසය ගෑවුනාට පස්සේ ජීවා සංපස්සජා සුඛ වේදනාව ඇති වෙන ජීවා සංපස්සේ නිතයි දුන සුඛ වේදනාව ඇති වුණා ඒකට ආශා කරන සාමාන්‍ය ජනතාව දැන් බුදු කෙඹුද්‍රජානන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මම මේ රසයේ සත්‍යවත් ආහාර ගන්න විට රසයේ පටිසංවේදී රසයේ දන්නවා රසයේ දැනෙනවා නමුත් තණ්හාවක් එතන ජනිතවන්නේ මේ අර රස වේදනාව ආවට රසයේ සතේ දැනෙනකොට සුඛ වේදනාවක් තියෙනවා ඒ වේදනාව ආවට වේදනාව පාදක කර සංහාවක් ඇතිවන්නේ. ඇති වෙන්නේ නැති වෙන්නට හේතුවක් එතන තිබෙනවා. ඒ හේතුව තමයි හිතේ තියෙන අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන්නේ. එතකොට සුඛ වේදනාව තුළින් සංහාව ඇතිවන්නට නම් අනිවාර්යයෙන්ම අවිද්‍යාව සමාගයේ සිට තුළ ප්‍රයත්න වන්නට ඕන. අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන රහත් වූ පසේබදු සම්මා සම්බුද්ධත්වයට උපත් වුණා නම් එවැනි කෙනෙකුට ඒ සුඛ වේදනාව තුළින් මේ තණ්හාව ජනිතවන්නේ මොනම ආකාරයෙන් අපිට වුණාසෙත් හොඳ සුවඳක් ආවා කියන්නේ ඒ සුවඳාවට පස්සේ ඇත්ත වශයෙන්ම සුඛ වේදනාවක් තමයි එන්නේ. කාට වුණත් රහත්ුණත් පස්සේ බුදු වුණත් මේ ඕනම කෙනෙකුට බුදු වුණා. හොඳ සොයිස්ත අරමුණක් ආවට පස්සේ ඒකෙන් ඇති වෙන වේදනාව ඒ අරමුණෙන් දැනෙන වේදනාව අනිත් අයට වගේම තමයි ඇතිවන්නේ. බුදුහාමුදුරුවෝ එක අවස්ථාවකදී දක්වන මේ සෝපා විශේෂ නිර්වාණ ධාතු අනුපා විශේෂ නිර්වාණ ධාතු කියන වචන දෙක විස්තර කරනකොට උපාදි සහිත පංච උපාදාන ස්කන්ධ ධර්මයන් පැවතීමේ පැවතීමේ නිදිනලද නිදිනු ලබන නිර්වාණ ධාතු සෝපාදිශේෂ අනුපාදිශේෂ කියන්නේ ඒවම පිළිනම් පැවට පසු තත්ත්වය. සෝපාදිශේෂ නිර්වාණ ධාතු මෙත්ත කරනකොට බුදුහාමුදුරුවෝ දක්වනවා ඉදමික්කේ බිකු වරහන්නෝති කේන තේන ස්වාවිෂිතවා කතකරණියෝ ඕහිත බාරෝ පරික්ඛේන බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ මේ බුද්ධ ශාසනයේ රහතෝ කෙනෙක් ඉන්නවා තමන්ෙමින් දැල්ලා විරුත් වෙලා බව සම්මෝධ සම්පූර්ණයෙන් නිදහස් කරලා නැති කරලා ඒ විදිහට රහතන් වහන්සේගේ ගුණ කියාගෙන යනවා ඒ පාටින් එහෙම කියලා තස්ස තිස්සන්තේව පංචින්ද්‍රයයි ඔහුට ඉන්ද්‍රිය පහ තියෙනවා ඇහැ තියෙනවා මනක් තියෙනවා නාසයක් තියෙනවා දිවක් තියෙනවා ශරීරයක් තියෙනවා මනසක් තියෙනවා විශේෂයෙන්ම දැන් ඉන්ද්‍රිය පහ කියන්නේ ඇකන නාසය දිව ශරීරය මේ ඉන්ද්‍රිය සහත්ත සිතන්තය පංචින්දයන් මේවා නැතිලා නැතිසන් නවිගතත්තා ඒවා නැතිලා නැති නැති නැති වෙලා නැති නිසා සුඛ දුක්ඛම් පච්චනුභෝති මනාපමනාපම් පස්සම්මේදීති බුදුහාමුදුරේම දක්වන සැප දුක් දෙකම ඔහු අත්දකිනවා අර ඉන්ද්‍රිය ප්‍රතිපදිතව මනාප අමනාප ගන්ධයන් ඔහුට දැනෙනවා. තස්සයෝ රාගක්කෝ දෝෂක්කෝ මෝහක්කෝ අනුචිත පිටේසෝ පස්සේස නිබ්බාන ධාතු. නමුත් ඔහුගේ සිත තුළ රාගයේ සේවලා, ද්වේෂයේ සේවලා, මෝහයේ සේවලා තියෙනවා. මෙන්න මේ රාග, ද්වේෂ, මෝහයේ සේවීම තමයි මහණෙනි සෝපාදිශේෂ නිර්වාණ ධාතු කියන්නේ. දෙන්නේ කියනකොට ඒ කාරණාවෙන් න්යායට පැහැදිලි වන්නට ඕනවා. සුඛ වේදනාවක් සුඛ දුක්ඛම් පච්චන භෝති සුඛත් දැක්ක දුක්ඛ කියන දෙකම අත්දකින්න තියෙනවා. නමුත් ඒ අත්දැක්කට ඒ නිසා තණ්හාව ජනිතවන්නේ. එහෙමනම් වේදනාපච්චය තණ්හා කියන එකට අපිට එකතු කරන්නට වෙනවා. වේදනාව නිසා තණ්හාව ඇතිවීමට නම් අනිවාර්යයෙන්ම අවිද්‍යාව සමාගයේ සිට තුළ ක්‍රියාත්මක විය යුතුයි කියන කරුණ. මෙන්න මේ අවිජ්ජාව තිබෙන තාක්කල් තමයි කෙනෙකුගේ සිතතොර සුඛයට ආස්වා සුඛය විඳීමට කැමැත්තක් ආස්වාදයක් විඳීමට තණ්හාවක් වැනි දෙයක් ඇතිවන්නේ. ඒක නිසා වේදනා පත්‍ය තණ්හා කියූ පමණින්ම වේදනාව නිසාම තණ්හාව ඇති වෙනවා කියලා සිතන එක සාමර්ථ්‍යයි. සම්පූර්ණ නිරෝධී නෙවෙයි. ඒකට බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ අපි මේ කතා කරන්නේ භාවනා කරන අය මේ කරුණ කෙසේ දත යුතුද කියන එකයි මම මේක මෙන්නුම් කරන්නේ. පොතේ කරුණ අපට ඕන තරම් කියන්න පුළුවන් විස්තර වශයෙන් ඒවා ඉතින් මෙහෙට ඕන කෙනෙකුගෙන් අහගන්නත් පුළුවන් පොත්පත් බලලා දැනගන්නත් පුළුවන්. මේ කියන කරුණු එහෙම අපහසුයි දැනගන්න හොයාගන්නට නෑ. ඒක නිසා අපි මේ භාවනා කරන අයට අදාළ වන කරුණට විශේෂ අවධානයක් යොමු කරන්නේ. එතකොට බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ ඇහැට ප්‍රිය රූපයක් දැක්කම ඒ ප්‍රේ රූපය තුළින් සුඛයක් ලැබෙනවා. ඒ සුඛය නිසා ප්‍රේ රූපයට අපි ආශා කරනවා. ඇර ලස්සන රූපේ දැක්ක ලස්සන රූපයට අපි ආශා කරනවා. කනට ලස්සන මිහිරි ශබ්දයක් ඇහුණා සින්දුවක් සංගීතයක් මොකක් හරි දෙයක්. ඉතින් ඒකට තමන් ආශා කරනවා කියලා. මිහිරි ගඳ සුවඳක් ආවා සුවඳට ආශා කරනවා. ඒ වගේම රසයක් ආවා දිවට හොඳ මිහිරි රසයක් මේ රසයට ආශා කරනවා. කයට හොඳ ස්පර්ශයක් ලැබුණා මේ ස්පර්ශයට ආශා කරන නැත්නම් ස්පර්ශයේ ගෙන දෙන යම් කිසි ජීවීව ජීවිතයක් තියෙනවා ඒකට ආශා කරනවා කියලා තමයි සාමාන්‍ය ලෝක සත්‍ය සිතන්නේ ආශා කරන්නේ අරමුණට කියලා කියන්නේ. ඇහැට පෙනෙන රූප අරමුණට ආශා කරනවා කනට ඇහෙන ශබ්ද අරමුණට ආශා කරනවා නාසයට දැනෙන ගඳ සුවඳ අරමුණට ආශා කරනවා මේ විදිහට අනිත් ඉන්ද්‍රියන් ලැබෙන අරමුණු වලට තමයි මේ ආශා කරන්නේ කියලා වැරදි දෘෂ්ටියක පිළිතන වැරදි අවබෝධයක් ඇති කර ගැනීම. තමන් ලෝක සත්‍යයේ සිටේ රූපයක. නමුත් මේදී ආශා කරන්නේ තමන්ගේන පංචස්කන්ධ ලෝක ධර්මයන්ට කියන කාරණාව තේරුම් ගත දැන් මෙන්න මේ කියන කාරණා හොඳට නැවත නැවත කල්පනා කරලා පසුව නිවෙස්වලට ගියාට පසුව හරිය හොඳට කල්පනා කරලා අවබෝධ කරගන්න බලන්න. අපි දැන් උදාහරණයට ඇහැට පෙනෙන පිළිරූපයක් කියලා ගමු. කාන්තාවක් ලස්සන පුරුෂයෙක් හෝ ලස්සන පුරුෂයෙක් ලස්සන කාන්තාවක් දැකලා ආසා කළා කියලා හිතන්නේ ඒක කාටෙන් පහසෙන් තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් අපි මෙතනින් අපි හිතන්නේ අර පුරුෂයාට හිතේට ආසා කරනවා කියන්නේ. නමුත් මෙතන තමන්ගේම පංචස්කන්ධ ලෝකයට ආශා කරන බව පෙන්වන්නයි මේ කරුණ කියන්නේ. ඇහැට දැන් ලෝකේ දැක්කා දැක්කට පස්සේ පළමුවෙන් මේ තුන චක්කු විඥාන සිද. ඒක ගැන මෙහෙට විවාදයක් නැහැ. ඒකේ කාරණේ එහෙමම පිළිගන්නවා එහෙමම සිදුවනවා. මේ චක්ඥානයට දැක්වෙච්ච ගමන්ම ඇහැට පෙනෙන රූපය හඳුනා ගන්නවා. මේ අසවල් රූපයක්, ලස්සන රූපයක්, පියමි රූපයක්, ගැහැණු රූපයක්, තරුණ රූපයක් ආදී විදිහට හඳුනා ගන්නවා. එතකොට රූප සංඥාව ඊළඟට ඇති වෙනවා. චක්ඥානයෙන් පසුව රූප සංඥාව ඇති වෙනවා. මෙන්න මේ රූප සංඥාව දැන් අපි හඳුනාගත්තේ ලස්සනයි, හොඳයි, කාන්තාවක්, තරුණේ, තරුණේ සත්‍යමත් පුරුෂයෙක් ආදී විවිධ වශයෙන් ඒ ආකාරයෙන් හඳුනා ගැනීම නිසා අපිට ඇති වුණා සුඛ වේදනාවක්. දැන් මන්න සංඥාවෙන් පස්සේ සුඛ වේදනාව ආවා. දැන් මේ සුඛ වේදනාව ආවට පස්සේ සුඛ වේදනාවත් හඳුනගන්න මට ඇති වුණේ සුඛ වේදනාවක් කියලා නැවත සංඥාය තියෙනවා. වේදනාව හඳුනා ගැනීමත් තියෙනවා. සම්වේදී තී සංසංජානාති යමක් මෙන්න කොට ඒකත් හඳුනා ගන්නවා. දැන් මේ වේදනාව ආවට පස්සේ මේ වේදනාවට ආස කරන වේදනාව තව තව සුඛ වේදනාව තියාගන්නට කැමැත්තක් තියෙනවා. මෙන්න මේ සුඛ වේදනාවට ආස කරන්නේ සංස්කාර ධර්ම පිට තුලින් ගලන්නට පටන් ගන්නවා. ඒකට කියන්නේ සංස්කාර ස්කන්ධය ඇතිවීම. දැන් මෙතන සිදුවන ක්‍රියාදාමය මොකක්ද? ඇහත් ප්‍රිය රූපේ දැකලා චක්කු විඥානය රූප සංඥාව සංඥා ස්කන්ධය විඥානය කියන්නේ චක්කු විඥානය කියන්නේ විඥාන ස්කන්ධය සංඥාව කියන්නේ සංඥා ස්කන්ධය වේදනාව කියන්නේ වේදනා ස්කන්ධය අර සංඥා වාදී කොටස් ඔක්කොම සංස්කාර ස්කන්ධය එතන මේ නාම ස්කන්ධ ධර්මයන් Tamange සිත තුළ ඇතිවීමක් සත්‍ය වශයෙන් සිදු වෙනවා එතකොට ඒ ඇහැට පෙනෙන රූපය තුළින් කිසිම ආකාරයකින් සුඛයක් හෝ ආස්වාදයක් හෝ ගෙල දෙන්නේ නැත්නම් අපි ඒ රූපෙට කිසිම ආකාරයෙන් ඇලුමක් කරන්නේ දැක්කත් ගණන් ගන්නෙත් නෑ. Tamante එකෙන් ප්‍රියක භාවයක් ලැබෙන්නේ ආස්වාදයක් ලැබෙන්නේ සුඛයක් මොකක් හරි මේ මිහිරිසාගත වින්දනයක් ඒ රූපේ දැකීම තුළින් ලැබෙන්නේ නැත්තම් ඒවා අපි ගණන් ගන්නෙත් නෑ වෙන රූපේම තමයි සාමාන්‍ය සිටිත ස්වභාවය. එතකොට දැන් මේ ඇහැට පෙනෙන රූපය දැකලා අපි ආශා කරන රූපයට කියලා කිව්වට Taman ආශා කළේ පළමුවෙන්ම වේදනා සංඥා. සුඛ වේදනාවට සුඛ වේදනාවට මේ වේදනාව ගෙන දුන්නේ අපේ අරමුණ සංඥාවකින් හඳුනාගත්තනේ මේක ලස්සනයි තරුණියක් තරුණියක් සත්‍යමත් කෙනෙක් ආදී විවිධාකාරයෙන් හඳුනාගත්තනේ තමයි වෙන කෙනෙක් වෙන විදිහට ඒක හඳුනාගන්න පුළුවන් ඒක වෙනම දෙයක් මේ Taman හඳුනාගත්ත එකේ ආකාරය ඒ හඳුනාගත්තු නිසයි වේදනාව ආවේ ඒක නිසා ඒ හඳුනා ගැනීමට ප්‍රවාස කරනවා සංඥා ස්කන්ධයටත් ඒ තැනට ආශා කරනවා ඒක නිසා නැවත නැවත මේ සංඥාව ඇති කරගන්න ලෝක බලාපොරොත්තු වෙනවා. දැන් ඇහැට දැක්ක රූපේ රූපේ දැක්කට පස්සේ දැන් වේදනාව වේදනාව මේක නැති වෙනවා මේ සංස්කාර ධර්ම වල ඇති එක ඇතුළ බැලතර නැති වෙන දක්කාල නැතිලා කියනවා. දැන් මේක නැවත උපදවා ගන්න ආයතනක් මේ සංඥාව ඇති කරගන්නට ඕනේ. සංඥාව ඇති වෙන්න ඕනේ. ඒක ඉස්සර නැවත සංඥාව ලබා ගැනීමට ආසාව තියෙන වේදනාව සංඥාව තුළින් දෙලෙන නිසා සංඥාට තත්ක කරනවා. දැන් මේ සංඥාවට වේදනාවට ආශා කරපු නිසා සංහාවක් ඇති වුණානේ. මේ සංහාවට ආශා කරන්න පටන් ගන්නවා. සංහා සංස්කාරයක් ගන්නවා. ඒ තණ්හාවට සාසකන්න හතරන්න පටන් ගන්නවා බුදුහාමුදුරු කියන්නේ රූප තණ්හාව කොබික්කේ යන් ලෝකේ තේ රූපං සාත රූපං මිච්ඡේ සතන්න උපජ්ජමාන උපජ්ජිත නිසමන නිසති කියලා රූප සංහා ලෝකයේ පේරු සාතෝ දෙයක් ඒකට සංහා වෙත හිත ඇහිලා සංහා උපදිනවා සංහා වෙතන දැකගෙන සිටිනවා කියන එක ඒ පාඩේ සරල සිංහලක් තේරුම. එතකොට මෙතන රූප සංහා වාපුහම මේ සංහාවට ආශා කරන නිසා ඒ සංහාව තව තවත් ගන්න ඕනකම තියෙනවා. අවස්ථාවක්. මෙතන කලේ සංස්කාර ස්කන්ධයට ආශා කිරීම. මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයටයි දැන් වේදනා ස්කන්ධයටයි සංඥා ස්කන්ධයටයි යාත්‍රා කරන්නට මූලික පාදකෝ මේ විඥානේ ඇති. සබ්විඥානයක් ඒකෝනේ නැත්නම් මොකක්වත් දෙන්නේ නැහැ. දැන් මේ විඥානයටත් ඒක නිසා සැකීමක් ඇති වෙනවා. එතකොට නැවත නැවත රූපේ බලන්නට ඕනේ නැවත නැවත සබ්විඥාන ඇති කරගන්නට ඕනේ නිසා. නැවත නැවත සංඥා ඇති කරගන්නට ඕන නිසා නැවත නැවත අර වේදනා සහ සංඛාර ඇති කරගන්නට ඕන නිසායි අර පිය වූ රූපේ සමන්ත ආස්වාදයක් කියන දේ රූපේ දෙස නැවත නැවත නැවත නැවත බලන්න. එතකොට මේ විඥාන ස්කන්ධයට ආශා කළා. මේවා බාහිර ලෝකයේ තියෙන රූපයක නෙවෙයි තියෙන්නේ තමන්ගේ సంతාණය තුළ මේ නාම ධර්ම ක්‍රියාත්මක වන්නේ. තමන්ගේ මේ නාම ධර්ම ක්‍රියාත්මක වෙනකොට ඇහැට පෙනෙන රූපයේ මෙලසින් සුඛයි සුඛයි ආදී වශයෙන් සිතලා ආස්වාද කරන නාම ධර්ම අල්ලා ගන්නකොට ඒකට අනුකූලව කය ක්‍රියාත්මක වෙනවා. රූපස්කන්ධය. ඉතින් වට ආකෘතිය අපහම එහෙම කය ක්‍රියාත්මක කරන ආකාරය මේගොල්ලෝ දන්නා. එතකොට කයකට ආස කරනවා. ඒ ඒ කියන්නේ ඒ ඒකින් ඒ කය තුළින් යම් කිසි ආස්වාදයක් ලැබෙනවා. ඒක ලැබෙන වේදනා ස්කන්ධයට. නමුත් ඉතින් වේදනා ස්කන්ධය ලැබීමට කය හේතුපාදක වෙන නිසා Tamangeම රූප ස්කන්ධයටත් ආසා කරනවා. මෙන්න මේ පංචස්කන්ධ තමන්ගේම පංචස්කන්ධ ධර්ම වලටයි ආශා කරන්නේ. කිසිම බාහිර අරමුණට ආශා කිරීමක් නැහැ. කිසිම රූපයකට කිසිම ශබ්දයකට කිසිම ගන්ධයකට කිසිම රසයකට කිසිම ස්පර්ශයකට නෙවෙයි ආශා කරන්නේ. සත්‍ය වශයෙන්ම ආසකරන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ. මෙන්න මේ ආශාව නිසා තණ්හාපච්ච උපාදානං කියවත් උපාදාන කරනවා. මේ උපාදාන කරනවා කියන්නේ සිතින් අල්ලනවා. සිතින් අල්ලන්නේ බාහිර අරමුණු කියලා ලෝක සත්‍යයක් රැවටිලා සිටින. නමුත් අල්ලන්නේ උපාදාන කරන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝක ධර්මයේ. මෙන්න මේ தත්ය ගැඹුරින් අවබෝධ කරගන්න බලන්න. එහෙම හරියට Tamanටම තේරෙනවා නම් අවබෝධ වෙනවා නම් තේරෙනවා නම් පැහැදිලි ලෙසම හිතට කාවැටි යනවා නම් කාවැටි කොට තියෙනවා. බාහිර රූපයක් දැක්කම Tamanට තේරෙනවා මේ Tamanගේ හිතට වෙනාම ධර්ම ටිකක් ඇති වෙනවා ඔච්චරේ ඔකේ තියාගියක් මොකද්ද තියෙන්නේ. කනර මොන සත්‍යයක් කරුණත් මේ සිතුවේ ටිකක් Tamanගේ හිත තුළ ඇති වෙන නැති වෙන වෙන මොකද්ද මෙතන තියෙන වටිනාකම හරේ සාරේ අගේ මොකද්ද නාසයේ ගඳ සුවඳක් ආවම එම නාද දැනීම මාත්‍රයක් ඇතිව නැතිලා නම් මේකේ මොකක්ද තියෙන කාර්යය වටිනාකම. ඊවට රසක් යනත් ඇති වෙච්ච ගමන් නැතිලා යන සිතේ ධම්ම ටික අනිමෙතන තියෙන්නේ. මේකේ මොකක්ද තියෙන අගේ. කායද මොන ස්පර්ශයක් ආවත් ජීවි වස්තුවක් තියෙනකේ. ජීවිතයක් ජීවිතයක් කියන්නේ කොච්චර මෙතන දැල් වගේ සුව පහසු කියන දෙයක් තියෙන්නේ. කවර දෙයක් ස්පර්ශ වුණත් නාම මාත්‍රයක් ඇති වුණා ඇති වෙච්ච ගමන් පැහැදිලි නැතිලා කිය. ඒ ස්පර්ශය ගැනීමට යම් කිසි දෙයක් පොට්ටබ්බ දාන රූපයක් හේතු වුණා මේ පොට්ටබ්බ රූපය අයින් වෙච්ච ගමන් ස්පර්ශයක් නැහැ. ඒ නිසා හේතු නිසා හටගත්තු මේ නාම ධර්මය ඇති වෙලා පැහැදිලි යනවා මේකේ මොන්නම වටිනාකමක්වත් තියෙනවද මෙකන් සිතිවිලි ධර්මය තියෙනවා පවතිනා නැතිව. මේක හරියට තේරුම් ගියමිනේකට සත්‍යයකට කෙනෙකුට ලෝකේ මොන්නම අරමුණකවත් කිසිම වැදගත් භාවයක් නෑ. එවැනි කෙනාට ලෝකේ අරමුණු දෙක ඇස් දෙකක් අරගෙන කටත් අරගෙන බලන්න ඉන්න පුළුවන්. වෙන කෙනෙක් පැත්තක ඉඳලා හිතන්නට පුළුවන් මේ පුද්ගලයා මේ රූපේ ගිලින්ද වගේ බලන්න ඉන්නවා කියන්නේ. නමුත් හිත ගිලිලා තියෙන්නේ කොච්චරද? ඒ කියපු කතාව මේ සමහරේ තේරෙන්නේ නැති ඇති. නමුත් ඒ සත්‍යයක් අපිට ප්‍රකාශ කරනවා. ඒක නිසා ඕනම රූපයක් දැස බලහින්න පුළුවන් කිසිම ඇලීමක් නැතුව කිසිම බැඳීමක් නැතුව කිසිම ගැටීමක් නැතුව ඕනෑම සත්‍ය ගන්ධ රස කොට්ටබ්බ කියන ඕනෑම අරමුණ දෙසේ බලහින්න පුළුවන් අරමුණු අරමුණු පාගේ පැත්තක ඔහේ තියෙනවා තමන්ගේ සිත තමන්ගේ සිතේ පැත්තේ පැත්තක ඔහේ තියෙන ඒක පාගේ පැත්තක ඔහේ තියෙනවා එහෙම වුණා නම් කිසිම ප්‍රශ්නයක් කිසිම දෙයක් උපාදාන කරන්නේ අල්ලන්නේ එහෙම වුණා නම් ඒ නිසා උපාදාන නිසා ඇතිවන සංස්කාර රැසීමක් සංකාරයේ දිග්ගැසීමක් කරන මොකක්වත් තියෙන්නේ මෙතන මේ පටිසම්පාද ධර්මය විස්තර කරන්නේ බුදුහාමුදුර සංසාරයේ දිග්ගැසී දිග්ගැසී යන්නේ මෙහෙමයි කියන කරුණ එතකොට සංසාර ගමන කෙටි වෙන්නේ කොහොමද කියන කරුණ නැතිවන්නේ නෑ. සංසාරේ නැවත නැවත ඉපදී ඉපදී යන එක නැතිවන්නේ කොහොමද කියන එක ප්‍රතිලෝම පරිසම්පාදයන් කියනකොට කියන්නේ. එතකොට සංහා පත්‍ය වේදනා පත්‍ය සංහා කියනකොට අපිට තේරෙන්නට ඕනේ, පේනෙන්නට ඕනේ පැහැදිලිවම අවබෝධ වන්නට ඕනේ. මෙතන සංසාර චක්‍රේ කරකින්නේ කොහොමද, සංසාර ගමනේ පිටින් කොහොමද කියන කරුණ. ඒක පොත්වල නැහැ මේ ඇයි ඉගෙන ගන්නට බෑ ඒක නිසා පොත්වලින් ඒකයි අපි කියන්නේ භවනාවට සම්බන්ධයට දතේතු කරුණ වලට විශේෂ අවධානයක් යොමු කරනවා කියලා මේ පොත්වල තියෙන කරුණ වලදී එතකොට ඒ ආකාරයෙන් අපිට තේරුම් ගත්තාට පස්සේ ඕනෑම අරමුණක් දෙස කිසිම ඇලීමක් ගැටීමක් නැතුව බලන ඉඳ පුළුවන් නම් හිතට කොයිතරම් සහනයක්ද අර ඔක්කොම ගිනි ක්ලේශ කෙලෙස් ගිනි සිත තුළ ඇවිලෙන්නේ ඇහැට රූප දැකලා රාග ගිනි ඇවිදෙන්නත් පුළුවන්. දේශ ගිනි ඇවිදෙන්නත් පුළුවන්. ක්‍රෝධ, ඊර්ෂ්‍යා, වෛර ආදී දේවල් නිසා කෙලෙස් ගිනි දැවෙන් වලින් දැවෙන්නත් පුළුවන්. මේ දැවෙන කටි පරිලාහ සංతాප කියලා වචන ප්‍රකාශ කරන බුදුරජාණන් වහන්සේ මේ පරිලාහ මේ සංతాප ආදී ධම්ම ඔක්කොම නැති යන සිත සීතල කරගන්න පුළුවන්. සීතල වෙනවා පාදිනවා. අරමුණු තුළින් සීතල අර සිත දැවෙන්නේ. ඒක නිසා තණ්හා වේදනා පත්‍ය තණ්හා කියන කාරණාවේදී ඔය කියන කරුණ ගැන විශේෂ අවධානයක් යොමු කරලා තේරුම් ගන්නට බලන්නට ඕන. එහෙම බලනකොට Tamanට තේරෙනවා නම් මෙතෙක් කල බාහිර අරමුණු අල්ලාගෙන මම දැඟලුවට සත්‍ය වශයෙන් මගේ සිත මමම අල්ලාගෙන දැකීමක් නේද සිදුවන්නේ මම කොච්චර ගුණෙක්ද කියලා Tamanටම තේරෙනවා. මෙන්න මේ කොංකමස කියන්නේ අවිද්‍යාව මොඩලම. මේ අවිද්‍යාව අනිවාර්යයෙන්ම තේරෙන්නවා. මම මේ ඇට මුලදී කියවා වේදනා පත්‍ය සංහා කිව්වට සංහා ඇතිවීමට අවිද්‍යාව පාද වෙනවා කියනවා. එතෙන්දම තමයි මේ කැරකිලා වෙනත් පැත්තකින් වෙනත් දෘෂ්ටි කෝණයකින් ආපෝ ආන්නේ. පරාවර්තනය වුණා දෙන්න. ඒක නිසා ඒ අවිද්‍යාව තමයි සිත තුළ ක්‍රියාත්මක වූ ආකාරය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාරය කියන කරුණු තුනම මේකදී Tamanට තේරෙන්න ඕන. එහෙම තේරෙන්නේ ප්‍රඥාවයි. නිකන් කෙනෙකුට වතීරුම් ගන්න බෑ. ගැඹුරු ප්‍රඥාවක් විවිධ ලක්ෂණ ප්‍රඥාවක් තිබෙන්නේ. අන්න ඒ ප්‍රඥාවෙන් තමයි තේරුම් යන්නේ. ඒ ප්‍රත්‍යාවෙන් තේරෙන යනකොට තමන්ගේ අවිද්‍යාව සුළු ප්‍රමාණයකින් හෝ ඒ වෙලාවට නැති වෙනවා. යම් කිසි කෙනෙක් මාර්ගඵල ලබලා මේ අවිද්‍යාව දුරු කළා නම් ඒ ඒ මාර්ගඵලයේ සුදුසු සුදුසු විදිහට ඒ අවිද්‍යාව දුරු කරනවා. එතකොට සංහා වේදනාව නිසා සංහාව ඇති වෙන ආකාරය ගැනයි අපි කතා කළේ. මේදී සම්පිසේෂයෙන්ම තේරුම් ගන්න බාහිර ධර්මවල නෙවෙයි සංහාව තියෙන්නේ තමන්ගේ සිත තුළ බාහිර අරමුණු කිසිකින් අපි මේ තණ්හාව ඇති කරගන්නේ තමන්ගේම පංචස්කන්ධ ලෝක ධර්මයන් කෙරෙහි කියලා. දැන් මේක කියනකොටම තණ්හා පත්‍ය උපාදානං කියන කමුතිය විස්තර කරන්නට දෙයක් නැහැ. මේ විස්තරේම ඒක අන්තර්ගත වෙනවා ගැප් වෙනවා. දේශනාවක් ඇති වුණාට පස්සේ තණ්හාව ඇති වෙනවා තණ්හා පත්‍ය උපාදාන තණ්හාව නිසා උපාදාන ඇති වෙනවා. ඒක නේ ඒක අදහස්. උපාදාන කියන්නේ ඔය පොත්වල දක්වලා තියෙනවා මේ මං කියවපු ඔය සිංහල පොත්වල තියෙන උපමාවකුත් දක්වලා හරියට ඔය නායක ගැරඩියෙක් වගේ සතෙක් අපි දුම් ගෙම්බෙක් වගේ සතෙක් ගොදුරට අල්ලගත්ත කටට දැන් කට ඇරලා උගේ අල්ලගෙන ඉන්නේ මොන ආකාරයකින්වත් ඌ ඒක අත්හරින්නට කැමැත්තක් නැනේ ඌ අත්හරින්නෙත් නෑ අන්න ඒ වාගේ අරමුණු අල්ලා ගැනීමට තමයි උපාදාන කියන්නේ කියලා එහෙම ඉතින් ওই සම්ප්‍රදායක ලියවිච්ච පොත්වල තියෙනවා. සම්ප්‍රදායක වශයෙන් ලියවුණු පොත්වල එහෙම තමයි ඒ අදහස දක්වන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ පාදාන කියන්නේ ඕක නෙවෙයි. බුදුහාමුදුරුවෝ දැන් අපි ඇහැට පේන අරිපුණා රූපයක් ගමුකෝ. රූපේ ගැන උපාදාන කියන කතා කරනවා නම් බුදුහාමුදුරුවෝ කියන්නේ රූපං කෝ වික්‍රේ උපාදානියෝ ධම්මෝ යෝ තත්ත්‍ය චන්දරාගෝ සන්තත්ත්‍ය උපාදාන. එලෙසින් බුදුහාමුදුරුවෝ දක්වලා රූපයේ උපාදානයට බඳුන් වල යොමු වන උපාදානය ඇතිවීමට හේතු පාදක වන ධර්මයක්. මේ රූපයේ කෙරෙහි ඡන්ද රාගෝ ඡන්දය කියන්නේ කැමැත්ත. රාගය කියන්නේ ඇලීමක් තියෙනවා නම් ඒකයි ඒකේ තියෙන උපාදානය. එතකොට සංනාපච්චා උපාදානං කියන එකෙන් අදහස් කරන්නේ අර තවත් සැකීව ප්‍රහාණය කිරීම කියන එක නෙවෙයි. එතන කියන පොතේ තණ්හාවට එහා එකක් මේ උපාදානය කියන්නේ තණ්හාව සුදු දෙයක්. ඊට වඩා තද විදියට බරපතල විදියට අල්ලගත් තමයි උපාදාන වන්නේ. මේ උපාදාන වට හතරක් දක්වලා තියෙනවා. කාම උපාදාන, ditth උපාදාන, අස්වාද උපාදාන, සීලබ්බත උපාදාන. උපාදාන වර්ග හතරක් බුදුහාමුදුරුවෝ එහෙම ප්‍රකාශ කරලා තියෙනවා. කාම උපාදාන කරනවා. කාම කියන එක දන්නවනේ පංචකාම කියන එක. තමන්ගේ හිත තුළ තියෙන චිත්ති උපාදාන කරන වැරදි ආකාර දෘෂ්ටි. මොකක් හරි දෘෂ්ටියක් උපාදාන කරනවා. හරි හරි දෘෂ්ටියක් හරි උපාදාන කරනවා. වැරදි හිතනවා. ඊළඟට තමන්ගේ ආත්මයක් තියෙනවා කියලා අත්වාදෝපන ආත්මය උපාදාන කරනවා. නිවන් යාමට නැත්නම් සංසාර විමුක්තිය ලබන්නට දුක සදාකාලික දුක නැති කරලා සදාකාලික වශයෙන්ම සැපක් ලබන්නට මේ මේ විදිහට කටයුතු කරන්නට ඕනේ කියලා නොයේ කාකාර වැරදි මාර්ග උපාදාන කරනවා සීලබ්බත පරමාර්ථ උපාදාන. මේ වගේ උපාදාන වර්ග හතරක් තියෙනවා. සංහාව නිසා මේවා ඇති වෙනවා කියලා කියන්නේ. එතකොට මෙතන කියන්නේ ওই කරුණු හතරින්ම තමන්ගේම පංචස්කන්ධ ලෝකෙ උපාදාන කරනවා කියන එක. මා කලින් කිව්වා හැට පේන රූපයක් දැක්කාට පස්සේ ආසාව ඇතිලා කොහොම ඇති වෙන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම උපාදාන කිරීමක් කියලා. ඒ තමයි කාම උපාදානිය උපාදාන කරනවා කියන කතාව. කනට දැනුණත් කාම වස්තුවක් නේ. පංචකාම කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය. ඒ මේ කොටස් පහ ඒ පහ කොටස් පහට අවශ්‍ය කැම පංචකාම ඒ පහේ කෑම තමයි ඇහැට රූප කන ස්පර්ශ නාසය ගන්නවා දිවට රස කායට ස්පර්ශ. ඉතින් මේවට ආශා කරනවා. මේවට ආශා කිරීමට වචනයක් දක්වලා තියෙනවා වස්තුකාම කියලා. මේ මේ මේවා ඒකට ඒ පහටම එක වචනයක් කියනවා වස්තුකාම. මේ වස්තුකාම වලට උපාදාන කරනවා කියලා තමයි ඊළඟට කියන්නේ. නමුත් මේ කාම වස්තුන් උපාදාන කරනකොට සිදුවන ක්‍රියාදාමයේ සත්‍ය தත්ත්වය මොකද්ද? තමන්ගේම පංචස්කන්ධ ධර්මයන් උපාදාන කිරීමක් වෙන දෙයක් නෙවෙයි. එතකොට කාමෝ ditthi උපාදාන. ditthi කියන්නේ නොඑක ආකාර දෘෂ්ටි. ලෝකේ ප්‍රතිවියන් වහන්සේ මෙවුවා කියලා හිතාගත්ත තේජස්තිය මොන කවුරු කිව්වත් නැති කාට පරිවිනේෂණ ඉතම සලින් අල්ලගන්න. වෙනස් කරන්නේ ඒක. ඒකෙන් පැහැගෙන ඉන්න. ඒකම හරි කියලා නිගමනයට වහිනවා. ඒ බුද්ධාගමේ මේ දේවල් මේ විදිහට වැරදි දෘෂ්ටි උපාදාන කරගන්නවා. යම් කිසි ආමතු කෙනෙක් හරි බුද්ධලේක හරි රේඩියෝ හරි ටෙලිවිෂන් වලින් මොනවා හරි අදහසක් දක්වපු ගමන් ඉතින් මොන කොහොම උපාදාන කළා ඒක. නැත්තම් කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකන් සංඥා මාත්‍යයෙන් නැති කරපු කෙනෙක් විතරයි කියලා. එයා රහත් නැහැ කියලා ඒක උපාදාන කරන දහස් ගණන් අදත් ඇදෙනවා. නැත්තම් භාවනා කරන්න එපා, දන් දෙන්න එපා, සිල් රැකෙන්න එපා. මං කියන්නේ ධර්ම ලෝකෙන් ආ කියන බණ මගේ එක විතරයි හරි අනිත් ඒවා වැරදි කියපුවාම ඒක උපාදාන කරගෙන ඒ පස්ස යන දසදහස් කරන. ඒවලදී මාර්ගය හොයාගන්න දන්නේ නැහැ. නිවන මොකද්ද මේ කරන්නේ වෙන්නේ කියලා දන්නේ නැහැ. කියන කියන දේ ඔය කියන අපේ සිංහල මිනිස්සුන්ගේ තියෙන ලොකුම දුර්වලකම තමයි යොමු. ඔය එකපාරට ජීවෙනවා. එකපාරට ගිල ගන්නවා. අඳ ගන්නවා. ඉතින් ඒක නිසා ඕන දෙයක් උපාදාන කරන්නට පුළුවන්. වැරදි ආකාර දෘෂ්ටිත් උපාදාන කරනවා. නිවැරදි දෘෂ්ටි වුණත් උපාදාන කරන්න පුළුවන්. කිසිවක් නැසකින්ච ලෝකේ උපාදීති බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙමයි. ඒකයි සත්‍යය. මේ ලෝකේ කිසිවක් උපාදාන කරන්නට එපා කියලා. අඩු වශයෙන් බුදුහාමුදුරුවත් මම නම් උපාදාන කරන්නේ. ධර්මයේ සංඥාවත් නිවනවත් මොකක්වත් නැහැ. ඇති වැඩන්නේ උපාදාන කරලා ඒක නිවන මොකක් නැහැ කියන්නේ. ඉතින් වෙන දෙයක් ගැන ඒකට කියන්න දෙයක් නෑ. ලෝකේ අනිත් දේවල් ගැන. අනිත් මිනිස්සුන්ට එහෙම කරන්නට බෑ. කරන්න බැරි නිසා ඉතින් හොඳ දේවල් හරි නරක දේවල් හරි ඕන දෙයක් උපාදාන කරන්න පුළුවන්. දිට්ඨි උපාදාන කරනවා කියන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්මයන් අල්ලා ගැනීම. දිට්ඨිය කියන්නේ යම් අපි තෝ ලෝකේ මැව්වයි කියලා හිතාගන්නවා කියලා මේක එයාගේ හිතේ තියෙන සිතිවිලි ධර්මයක් වෙන මොකක්වත් නෙවෙයි සත්‍ය වශයෙන් එහෙම දෙයක් සිදුවෙලා නැහැ නමුත් එහෙම දෙයක් සිදුවෙලා තිබුණායි කියලා හිතාගෙන ඉන්නවා මේ සිතානින් එක යල්ලගෙන ඒ සිතානින් එක සංස්කාර ස්කන්ධය ලත ධර්මයක් ඒක හා සම්බන්ධ විවිධ සිතිවිලි තියෙනවා එතකොට ඒක සංඥා ස්කන්ධයට අයත් ධර්මයක් මොකද ඒක පිළිබඳ සංඥාවක් තමයි සිතලා තියෙනවා නේ තියෙන ලෝකෙම කියලා දෙවියෙක් ඉන්නවා එයා මේ වගේ කෙනෙක් සංඥා කියලා තියෙනවා විඥාන සමනෝ විඥානයේ විශේෂයෙන් මෙතන විඥාන ස්කන්ධයත් එතන තියෙනවා ඊළඟට ඒක දැක්කහම දැන් ලෝකෙ මඟුවා කියලා කියනකොට කියනකොට මම ඒ වගේ කාලේ විතානගේ කියන මහන්සියෙක් එනින් මේ මම මෙහෙම කිව්වහම පොරොයි කියලා බුදුහාමුදුරන්ට කොනහල්තුන් මේ මිනිස්සුත් බැන්න. ඒක නැහැ කියන එකට ඔරොත්තු දෙන්නෙත් නැහැ. මොකද ඒ තරම් ප්‍රතිබල තේසක් ඒක කියලා හිතනවා. එතකොට මේ ඒ දිට්ඨි උපාදාන කරපු පුද්ගලයා වේදනාවත් අල්ලගෙන සිටින්නේ. ඒක නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහම එක්කිය උපාදාන කරනකොට තමන් තමන්ම අල්ලගෙන දඟලන දැඟලින් දක්වන තියෙනවා. බාහිර දෙයක් නෙවෙයි. අපි හිතව දේශපාලන පක්ෂයක් බදාගෙන දඟලනවා කියලා කෙනෙක්. ඒකත් එක්තරා දෙස්තියක් උපාදාන කිරීමක් තමයි. තමන්ගේ සිතේ තියෙන අදහස තමන්ම අල්ලගෙන දඟලන එකක් වෙන දෙයක් උතන නෙවෙයි. එච්චරයි මේක පින්නල රට මේ සිංහල භාෂාව මේ සිංහල ජාතිය ඕව අල්ලා ගන්නවා නම් කෙනෙක් ඇත්ත වශයෙන්ම මෝට සත්‍යෝය වල්ලගන්නේ. මගේ රට, මගේ ජාතිය, මගේ භාෂාව ඔක්කොම මිත්‍යා මාත්‍ර. සත්‍ය දේවල් මගේ කියලා සත්‍ය දෙයක් ඇත්තම නැහැ. එතකොට ඔක්කොම වැරදි දෘෂ්ටි. මේ අල්ලගන්නවල තමන්ගේ සිත අල්ලගන්නේ, වේදනාව අල්ලගන්නේ, සංඥාව අල්ලගන්නේ, ඒ වගේම සංඥා විචිත කියන්නේ විඥාන. විඥානය අල්ලගන්නේ, සංඥාව අල්ලගන්නේ, සංස්කාර අල්ලගන්නේ, වේදනාව අල්ලගන්නේ. ඒ අල්ලගෙන තමන්ගේ සිත පිහිටන්නේ රූපේ නිසා අරමුණු කරගෙන නිසා රූපේ පාදක වෙන නිසා රූපේ අල්ලන. මේ විදිහට එතන තියෙන්නේ තමන්ගේ පංචස්කන්ධ ධර්මයෙන් උපාදාන කිරීමක් කියන එක තේරුම් ගන්න. එතකොට දික්කවන් ශීලම්බතු අත්වාද උපාදාන කියන එක ගැන කියන්න බැන්නේ ආත්මයක් තියෙනවා කියලා අල්ලන්නේ. ඉතින් සම්නිකරම තමන්ගේ පංචස්කන්ධ ලෝකේනේ. ඒ කියන්නේ වචනයක් විස්තරයක් අවශ්‍යත් නෑ මේ ටික පාසෙන්න තේනවා මේ මම අල්ලගෙන දරන්නේ මගේ පංචස්කන්ධ ලෝකයේ කියලා ආත්මයක් තියෙනවා ආත්මයක් තියෙනවා කියන ආත්මයක් තියෙනවා කියලා හිතන එක සංස්කාර ධර්මයක් ඒක නිසා ඒක හිතේ ධර්මයක් ඒක නිසා ඒක ගැන විස්තර කරන්න තියන්නේ ඊළඟට සීලබ්බතු පරම ඒ කියන්නේ සීලබ්බත පරමාසුපාදාන එනෝයි කාකාර වැඩි දියක මාර්ග වලින් නිවන් යන්නට නැත්නම් සංසාර විමුක්තිය ලබන්න සදාකාලික වශයෙන් සපක් ලබන්නද කියලා කරන දේවල්. ඒ හැම එකක්ම Tamanගේ සිත තුළ තියෙන සිටිවිලි ධර්ම. ඒ සිටිවිලි ධර්ම එනකොටම අනිත් නාම ධර්මත් ක්‍රියාත්මකයි. පංචස්කන්ධ ධර්ම මෙතන මේ උපාදාන කරන්නේ. එන මොකක්වත් නෙවෙයි. යම් කිසි කෙනෙක් තණ්හාව ඇති කරගන්නවා නම් තණ්හාව ඇති කරගත්තේ Tamanගේම පංචස්කන්ධ ලෝකයට. යම් කිසි කෙනෙක් උපාදාන ඇති කර ගන්නවා නම් උපාදාන ඇති කරගන්නේ තමන්ගේම පංචස්කන්ධ ලෝකය. මේක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ තේරුම් ගන්නට බැහැ. මේක සම්පූර්ණ සත්‍යයක් අපි මේකේ එක බිඳක්වත් මේකේ අපමණ ශ්‍රේණුකවත් සාවත්‍ය භාවයක් නෑ. සම්පූර්ණ සත්‍යයක් අපි ප්‍රකාශ කරනවා. එතකොට ඒ පංචස්කන්ධ ධර්ම උපාදාන කරනකොට එතන අපි කියනවා පංචෝපාදානස්කන්ධ. යම්කින්ජ පික්කේ රූපං සාසං උපාදානියම් අයං උච්චිත පික්කේ රූප උපාදානස්කන්ධෝ කියලා බුදුහාමුදුරු දැක්වූ පාඩ තියෙනවා. ඒ විදිහට දැක්වූ පාඩ. මේ ලෝකේ යම්කිසි රූපයක් තියෙනා නම් ඒකට ආශ්‍රය ධර්ම මිශ්‍ර වෙලා නම් ඒ වගේම උපාදානීය මිශ්‍ර වෙලා නම් ඔන්න ඔබ තමයි මහණෙනි මම රූප උපාදානස්කන්ධය කියන්නේ. ඔය වගේම කියන වේදනාවට සංඥාට සංකාරවලට විඥානය. ඒවා පිළිබඳ ආශ්‍රව ධර්ම තියෙනවා නම් කාමාශ්‍රව ආදී ධර්ම තීගෙදිලා තියෙනවා නම් ආශාව ආදී ධර්ම ඒවට එකතිලා තියෙනවා නම් උපාදානයි අර චන්දරාගය ඒවට එකතිලා තියෙනවා නම් ඒකට තමයි පංච උපාදානස්කන්ධ කියන්නේ මේකත් ඇති ඒ කතාවේ තියෙන නේවරත් ඒ කියන්නේ රූපේ පිළිබඳ උපාදානයක් තියෙනවා නම් රූප උපාදානය වේදනාව පිළිබඳ උපාදානයක් තියෙනවා නම් වේදනානුපාදානය සංඥා පිළිබඳ උපාදාන නැති නම් සංඥා උපාදානස්කන්ධය. ඒ වගේ අනිත් ඒවා තියෙනවා. විඥාන උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය. දැන් මෙතන එකම වචනය එකතු කරනවා අපි. රූපේට උපාදාන කියන වචනේ එකතු කරන රූප උපාදාන වෙනවා. වේදනාට උපාදාන කියන වචනේ එකතු කරන වේදන උපාදාන වෙනවා. සංඥාට උපාදාන උපාදාන සංඥා උපාදාන වෙනවා. සංඛාරයේ එකතු කිරීම උපාදානම උපාදාන වචනය අපං සංඛාර උපාදාන එහෙම තමයි සංදි වෙන්නේ වචන. විඥාණයට උපාදාන එකතු වුණා විඥාන උපා. මේ උපාදාන කියන ඔක්කොම එකයි. චන්දරාගය. ඇත්තකොට රූපේ වෙන දෙයක් උපාදානයේ තවත් දෙයක්. වේදනා වෙන දෙයක් උපාදානයේ තවත් දෙයක්. සංඥා වෙන දෙයක් ඒනේ තිබෙන උපාදානයේ තවත් දෙයක්. සංස්කාර විඥානයේ වෙනම ධර්මතා දෙකක්. ඒහිලා තිබෙන උපාදාන තවත් ධර්මතා දෙකක්. මේ උපාදාන සිතින් අයින් වුණොත් එහෙම මේවා හුදු ස්කන්ධ බවට පත් වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ රහත් වෙච්ච අය පස්සේ බුදුරණුගේ පංචස්කන්ධ ලෝකයක් පවතින අය පංච උපාදාන ස්කන්ධ ලෝකයක් නැහැ කියලා කියන්නේ. එහෙම පොත්වල කියලා තියෙනවා. ඇත්ත වශයෙන්ම රහත් වුණේ කියලා කියන්නේ ඒ විමුක්ත සිතක් උදා වී මේක මොනම දෙයක්වත් උපාදාන නැහැ. ඒක මුළු හැඟීමක්වත් නැහැ. නමුත් අර මේ සම්මුති වශයෙන් කතා කරනකොට අපි කියනවා රහත් වෙච්චිනුට පංචස්කන්ධ ධර්ම විතරයි තියෙන්නේ පංච උපාදානස්කන්ධ ධර්ම නෙවෙයි. මේ පංච උපාදානස්කන්ධ ධර්ම සදාකාලික වශයෙන් තියෙන ධර්මයන් සදාකාලික නෙවෙයි ජීවිතේ පුරාම තියෙන ධර්ම කියලා හිතුවා නම් රහත් උනත් ඒක එහෙම තියෙනවා. රහත් උනාට පස්සේ වනේ කියලා යන්නේ. ඒ පංච උපාදානස්කන්ධ කියන එකේ වරදක් තියෙනවා. මෙතන උපාදානස්කන්ධ පහක් නෑ එකයි තියෙන්නේ. උපාදාන එක ධර්මයක් පමණයි. ඒක සංස්කාර ස්කන්ධයට අයත් ධර්මයක්. රූපේ රූප ස්කන්ධයට අයත් ධර්මයක්. උපාදාන කියන්නේ සංස්කාර ස්කන්ධයට අයත් ධර්මයක්. මේ දෙක එකට ගත්තාම කියන රූප උපාදාන කියනවා. නාම රූප එකට කවලම් කරනවා. එතකොට ඉතින් උපාදාන ස්කන්ධය. වේදනාව කියන්නේ විදීම් මාත්‍රයක් පමණයි. ඒක වෙනම ධර්මයක්. ඒකට උපාදාන කියන සංස්කාර ධර්ම එකතු කරපුවාම ඉතින් වේදනාව උපාදානක් තමයි. ඒක නිසා මෙතන තියෙන මේ කර්ම තේරුම් ගන්න පංචස්කන්ධයම උපාදාන කරනවා කියන්නේ එකම උපාදානීය ධර්ම එක උපාදානීය ධර්ම පහක් තියෙනවා. උපාදානයේ ජීවමූල බඳුන් වන උපාදානී ඇති වෙන ධර්ම පහක් තියෙනවා. මේ ධර්ම පහෙන් කවරක් හරි අරගෙන උපාදානයේ කියන චන්දරාගය ඇතිවන්නට පුළුවන්. මෙන්න මේ චන්දරාගය අයින් කළා නම් තමන්ගේ සිතින් ඔය පංච උපාදානස්කන්ධ වල තියෙන්නට පිළිගන්නට ප්‍රතිස්ථාවක් නේ. එතකොට ඒවා නිකන් ස්කන්ධ බවට පරිවර්තනය. ඒකයි rahat වෙනවා කියලා කියන්නේ. ඒක නිසා තණ්හා පත්‍ය උපාදානං කියනකොට Taman තේරුම් ගන්න තෝරනවා. Tamanගේම පංචස්කන්ධ ලෝකයටයි මේ උපාදාන කරනවා කියලා වවරක් උපාදාන කළත් මේ අල්ලාගෙන දඟලන්නේ තමන්ගේම පංචස්කන්ධ ලෝකයේ වෙන දෙයක් නෙවෙයි මේ කරුණ තේරුම් ගන්න. ඒතර පංචස්කන්ධ ලෝකයේද පංචෝපාදානස්කන්ධ කියලා අපි කියුවට සත්‍ය වශයෙන් තියෙන උපාදාන එකයි. ඒ කියන්නේ චන්දරාගේ පමණයි. ඒක සංස්කාර ස්කන්ධයේ යෙදෙන ධර්මයක්. සංස්කාර ස්කන්ධයේ තියෙන අනිත්‍යව උපාදාන නෙවෙයි අපේ සද්ධාව සංස්කාර එකක්. ප්‍රඥාව සංස්කාර ධර්මයක්. ඒ වගේම තියෙන කුසල පාසිකව ගොඩක් ඒ කුසල පාසිකව එකක්වත් උපාදාන නෙවෙයි ඒකට උපාදාන එකතු වුණාම ඉතින් ඒක උපාදානයක් බවට පරිවර්තනය වෙනවා නැත්නම් ඒව වෙනම නුදු සංස්කාර ධර්ම ඒක නිසා සංස්කාර ස්කන්ධයේ චන්ද්‍රාගයේ කියන්නේ අර අනිත්‍යwidetilde ඔක්කොම උපාදාන නෙවෙයි එතකොට මේ විදිහට අපිට උපාදානයේ නියම தත්ත්වය තේරුම් ගන්නට පුළුවන් වුණාට පසුව උපාදාන කියන්නේ මොකද්ද? සිතිවිලි ටිකක් ඇති වෙලා නැති යාම. අපි යමන් කෙරෙහි හැදීමක් කැමැත්තක් ඇති කර ගන්නවා, ආසාවක් ඇති කර ගන්නවා කියන තමන්ගේම සිතීමක් ඇති කර ගැනීම සිතිවිල්ලක් නාම ධර්මයි. ඉතින් මේ නාම ධර්මයේ ඇති වෙනව පවතිනවා නැති වෙනවා. උපාදාන කරන්නේ මොනවාද? රූපයක් කියලා රූපය නිරන්තරයෙන් ඇති වෙනවා පවතිනවා නැතිව මේ මොහොතේ තියෙන රූපේ මේ මොහොතේ වෙන ඊළඟ මොහොතේ තවත් රූප කොටස් තියෙනවා. එහෙමයි රූපේ ස්වභාවය. දැන් උපාදාන කරන රූපයක් කළානේ ඒකත් සිටින කරමන් ඒකත් ඇතිවෙනවා පවතිනවා නැතිය. දැන් මේ විලාසිය නාමයක් ඇතිවුණා මේ විලාසිය රූපයක් ඇතිවුණා. ඉතින් මොනවද උපාදාන කරන්නේ? මොනවද උපාදාන කරන්නේ ඉතිරිවන්නේ? අන්න ওই විදිහට ඉන්ද්‍රිය හයතම මේ විදිහට බලන්න. බැලුවට පස්සේ තේරෙයි මෙතන තියෙන ලুকু මුලාවක්. මෙතෙක් කල මම කැමති තැනක් මෙතන තියෙනවා. මෙතන තමයි මේ අවිද්‍යාව. කියලා ඒ අවිද්‍යාව විතර ක්‍රියාත්මක කරන අවිද්‍යාව තේරුම් ගත යුතුයි ගන්නට පුළුවන් අවිද්‍යාව තිබෙන තාක්කල් පමණයි කෙනෙක් උපාදාන කරන්නේ අවිද්‍යාව නිරුද්ධ වුණාට පස්සේ උපාදාන ඔක්කොම නිරුද්ධයි ඒ නිසා අපි නිරුද්ධ කරන්න යන ධර්මයේ ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන් කියලා තේරුම් ගැනීමක් පැහැදිලිව අත්දැකීමක් ප්‍රත්‍යක්ෂ අවබෝධය ලබා ගන්නටයි ඔය විදිහට කටයුතු කරන්න තියෙන්නේ මේක සාමාන්‍යයෙන් පහළ මට්ටම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මම මේකේ වට තරමක් දුරට අවබෝධ කරගන්න හරි බලන්න. මා කීරල භාවනාවෙන් අත්දැකීම් ලැබපු කෙනෙකුට විතරයි මේවා හරියට කරන්න පුළුවන්. නැති කෙනෙකුට අවබෝධයක් පමණක් ලබා ගන්නට පුළුවන්. මේ අවබෝධය ලබා ගැනීම වුවත් අඩු වශයෙන් මොනවත් නැතුව අන්ධකාරයේ ඉන්නවට වැඩිය ඒකවත් ඇති කර ගැනීම යහපත්. ඒකෙන් යහපතක්ම වෙන්නේ නිවන් ලැබීමට කවදා හරි දවසක හේතුනවා. ඒකට මේ දක්වා පිටේක ධර්ම කාරණාවල පිටසාංශය කියලා මේ දේශනාව නිම කිරීමට බලාපොරොත්තු වන්නේ. අපේ මේ වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානන් කියන කොටස් දෙක පරිසම්පාදයේ දැක්කෙන මේ කොටස් දෙකෙන් වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියන එක සාමාන්‍යයෙන් දුක වේදනාවට තණ්හාව ඇති වෙන ගැන කතා කරේ නෑ ඒක තේරෙන නිසා දුක් වේදනාවට තණ්හාවක් ඇති වෙන ආකාරයත් ඒ වගේම උපේක්ෂා වේදනාවට තණ්හාවක් ඇති වෙන ආකාරයත් තේරුම් ගන්න. විශේෂයෙන්ම ඔය ධ්‍යාන මට්ටම් වල තියෙන උපේක්ෂා වේදනාවට බොහෝම තද්ද බල තණ්හාවක් ඇති වෙනවා. ඒ කියන්නේ සංස්කාර කෙරේ තියෙන තණ්හාව අයින් කරලා නැති ඇයිද? අපි එනවා හතරෙන් ධ්‍යානෙට සබත් කරගත්තා නම් ඒ ධ්‍යානෙ පුදුම බැඳීමක් ඇතිවීමක් තියෙනවා. නැත්නම් හතරවෙනි ධ්‍යානය හෝ අරූපාවචර ධ්‍යාන කවරක් හරි පාදක කරලා සෝවාන් ඵලයේ හරි වෙනත් මාර්ගඵලයක් ලැබෙන ඵල සමවත්තල් ලගත නම් ඒ ඵල සමවස්සෝට අතින් පැදිලා ඉන්නේ. ඒ හැම ඵල සමවස්සෝයක උපේක්ෂාවයි තියෙන්නේ. ඒ නිසා උපේක්ෂා වේදනාවටත් ආසාව ඇති වෙනවත්තාන් තියෙනවා. එතකොට මේ වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා කියුවට තමන්ගේම පංචස්කන්ධ ලෝකයටයි තණ්හාව ඇතිවන්නේ බාහිර අරමුණු වලට නිවේ තණ්හාව ඇති ඇති වෙන්නේ කියන කාරණාවයි දෙවෙනි කාරණාව වේදනාව නිසා තණ්හාව ඇතිවීමට අවිද්‍යාව අනිවාර්යම තිබිය යුතුයි කියන කාරණාවයි කියන ඔන්න කියන කරුණු දෙක පැහැදිලිව අවබෝධ කරගන්න බලන්න. ඒකයි අපි ඒ වේදනා පත්‍ය තණ්හා කියන කරුණ වලදී කියපු ධර්ම කරුණ වල සාරාංශය. තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව නිසා උපාදානය ඇති වෙන්නටත් අනිවාර්යයෙන්ම අවිද්‍යාව තිබෙන්නට ඕන. තණ්හාව තිබුව පමණින් අවිද්‍යාව උපාදාන කිසිසේත්ම ඇතිවන්නේ. තණ්හාව තියෙන අවිද්‍යාව තියෙන නිසා තණ්හාව තියෙනකොටම අවිද්‍යාව තියෙන අවිද්‍යාව තියෙනකොටම උපාදාන තියෙනවා. ඒක නිසා මේවා එකිනෙකට සම්බන්ධව ධර්මතාවයන්. එතකොට තණ්හාව නිසා උපාදාන කරන්නේ බාහිර අරමුණු නෙවෙයි තමන්ගේම පංචස්කන්ධ ධර්මයන් කියන එක තේරුම් ගන්න. ඒ බාහිර පංචස්කන්ධ ධර්මයන් තමන්ගේම අභ්‍යන්තර පංචස්කන්ධ ධර්මයන් උපාදාන කරනකොට මෙතන උපාදාන පහක් නෑ එකයි තියෙන කියන කාරණාව තේරුම් ගන්න දෙවෙනි එක. දුම්මිනි කාරණාව තමයි අපි උපාදාන කරන්නේ මේ තමන්ගේම පංචස්කන්ධ ධර්මයන්. ඒ උපාදාන කරන්නේ සංස්කාර ස්කන්ධයට ධර්මයේ මේ හැම එකක්ම වහා වහා ඇති ඇති නැති නැති යනකොට මෙතන මොකක්වත් උපාදාන කරන්නට දෙයක් ඉතිවන්නේ නැහැ උපාදානයක් ඉතිවෙන්නේ නැහැ මේ අවබෝධය ඇති කරගන්න බලන්න භාවනාවේ මේවා හරියට අධ්‍යක්ෂක සියල්ල ප්‍රතිඵල ගන්නට පුළුවන් ඉතින් එහෙම කරන්නට මහාට දැනට පහසුකම දැනට අපහසු බව දන්නවා. ඉතින් ඒක නිසා අද වශයෙන් ඒ අවබෝධයත් ඇති කරගන්න කියන එකයි මේ දක්වා තියෙන ලද කරුණවල හේතිස්තරාංශය. ලයෙමනම් මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ ප්‍රසස්සයෙන් මේ ඇටත් ඒකාන්ත වශයෙන්ම මේ තණ්හා උපාදාන ආදී ධර්ම නිරුද්ධ කරලා මේ සංසාර විමුක්තිය ලැබලා සසර දුක නිම කිරීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව දැන් නිම කරන්නම්.